හොඳයි ශිරු දිනාටම කෙරුවන් සරණයි. අපි ධම්රී පදන මුල් කරගෙන තවත් දවසක භාවනා වැඩ පිළිවෙලක් කරන්නයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ චාරිත්‍රානුකූලව අපි කරන්නේ ඉස්සල්ලාම පළවෙනි පැය භාවනාවක් පරියංක භාවනාවක් කරලා ඊගාවට බණකට අනේකයි. පළවෙනි පැය පරියංකයක් කරලා ඊගාවට ධර්ම දේශනාවට යොමු වෙන එකයි. ඊට පස්සේ ඉතුරු වෙන විනාඩි සුවල්පයක් වෙනවා අපට කෙටි මේ දේශනාවට අදාළ ධර්ම සාකච්ඡාවකට මේ ප්‍රශ්න විචාරකට වැඩපිළිවෙලකට ඊට පස්සේ 11ට 11 කාට විතර වේලාව ගන්නවා දවල් දාණය සඳහා. ඒ අවස්ථාව කීපින්තුන් සඳහා සක්මන් භාවනා සහ විලම්භසක් සඳහා ගත වෙනවා. ඊට පස්සේ අපි නැවත දාණයෙන් පස්සේ 12 මාරට එකතු වෙනවා. එකහමාර දක්වා ධර්ම සාකච්ඡාවක් සඳහා දැන් උඟක් ගන්න කටි ඉන්න නිසා බොහෝ විට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. මේ ලිඛිත ප්‍රශ්න අනුව අපි පැයක ධර්ම සාකච්ඡාවක් කිරීමේ වැඩ පිළිවෙලේ කාමාරට සමාප්ත කිරීමයි අපේ චාරිත්‍රයේ. යහදත් සාමාන්‍ය දවසක් ඒ වැඩ පිළිවෙලයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වැඩ පිළිවෙල ආරම්භ කිරීමට කලින් සම්ප්‍රදාන කූලව අපි ආජීවට්ටමක සීලය සමාදන් වීම කරනවා. සීල දනාම ආදි වට්ටමක සීලය සමාදන් වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන নমස්කාරය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 තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං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 දැන් අපි පැයක් පමණ පරියන්කයක් සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම පැයක් පමණ ඉඳ ගන්න පුළුවන් සුදුසු ආසනයක් සකස් කරගන්න. එහෙම නැත්නම් හරි බරි ගහිලා වාඩි වෙන්න පරියන්කයට පෙළඹීමක් වශයෙන්. මම හැමදාම අහන ප්‍රශ්නයක් තමයි මේකට අද ඉස්ලාම් භාවනා කරන්න පැමිණිච්ච ඇත්තෝ ඉන්නවද කියන එක මට පේනවා අලුත් නූන වර්ගයක් තියෙනවා ඒක නිසා පුරුදු පරිදි මුල් විනාඩි සල්පය මෙහෙවීමක් වම කරනවා මේ මෙහෙවීම එහෙමම අපි පරියන්කයට ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා සීලුම දෙනා අර මං මුලින් කිව්වා වගේ පැයක් ඉන්න පුළුවන් ඉරියව්වකට කය සකස් කරගන්න මේකට අපි කියන්නේ ආසනය සකස් කරගන්නවායි කියලයි එහෙම සකස් කරලා බලන්න මේ ආසනය සමබරකමක් දෙපැත්ත සමතුලිතකමක් තියෙනවද කියලා එහෙම නැති වුණොත් වෙන්නේ අතරමඟදී මේ තද වෙලා හිර වෙලා ඇද වෙලා තිනුවා දරා ගන්න බැරි වේදනාව බවට පත් වෙන නිසා මුලදීම අපි ශක්ති ප්‍රමාණය පිළියව සමබර කරනවා ඊගාවට අපි මේ ඇවිල්ලා ඇවිල්ලා තියෙන්නේ මේ ධම්ම විපදනමටයි සූදානම් වෙන්නේ භාවනකටයි වටේ ඉන්නේ භාවනාවට සුදුසු පිළිසකුයි මේ පැය අපට අපේ පෙර කළ පිනක් නිසා විවේක වෙලා තියෙනවා. ආනේ වෙලාවේදී අපි හිත අපි දැන් මේ සතිය පිහිටීමේ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් වශයෙන් හිත ඇතුළට නමා ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම හිත පිටතට දුවන්න හේතු වෙන චක්කුද්්වාරයේ ඇහැ අපි වසාලනවා. මුරුදු විදියට ඇස් දෙක වසාගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදන්න මේක බාහිරයට යන හිත ඇතුළට ගැනීමේ ප්‍රයත්නය. ආන්න එහෙම කරලා තව දුරටත් මේ හිත ඇතුලේම තබා ගැනීම සඳහා පීරල බලන්න ඇඟ ඇතුලේ යම් අත්පිඩුවක් අද වෙලා තෙරපිලා දඬු වෙලා දැඩි වෙලා තියෙනවා. තියෙනවනම් ඒ සෑම දෙයක්ම ලිහිච්ච සහැල්ලු ස්වරූපයටපත් කරන්න. ඇස් දෙක උනත් දැඩි කරලා වහන්න එපා. බෙල්ල උනත් දඬු කරගන්න එපා. කොන්ද උනත් නෑ. ඒ ඔක්කොම ඍජුව තියාගත්තට ලිහිච්ඡ සහැල්ලු ස්වරූපයක් බලන්න. අන්නේ සඳහා කේසා කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා අපි හිතින් ස්පර්ශ කරගෙන යනවා මේ කය සමබර සහැල්ලු ලිහිච්ඡ බවක් කියනවා. හරියට කරේ පුන්නගත්ත බබා ඇඳේ තියන් ඉස්සල්ලා අම්මා ඇඳ අත කාලා බලලා ඒ රෙදි නැමිච්චව මුකුත් නැතුව සමබරව තියලා බබා නිින්ද ඉඳා නිින්ද ඉඳදී ඇඳේ තියලා සමබර කරනවනේ එහෙම නැත්නම් ඒ අත යට වුණොත්, හැද වුණොත්, හුඟක් වෙලා ඉන්න ගියාම ඒක දරුවගේ නිින්දටත් බාධායි, ඇඟ හැදෙන එකටත් හොඳ නැහැ. ඒ වගේ අපි <clears throat> මමම අම්මා වෙනවා, මමම බබා දැන් මේ සූදානම් කරන්නයි හදා. සතිය පිහිටවන්නයි හදා. ඒ නිසා ලිහිච්ච සහල්ලු සමබර භාවයකට හිතපත් කරනවා. කයපත් කරනවා. ඒක නිසා හිත දැන් අපි ඒ ලිහිච්ච බවට ඒ සහැල්ලු බවට ඒ සමතුලිත බවටයි හිත යොදා. මම දැන් මෙතන සහැල්ලුව වාඩි වෙලයි. සමබරව වාඩි වෙලයි. ඉතින් දැන් හරි තේරෙනවා නම් මේ සලකා බැලීම නිසා ඇඟ සමබර නැtei කියලා පැකිලෙන්න එපා සකස් කරගන්න. ඒකට කියනවා හරි බරි ගයිනවා. සහැල්ලු කරන්න. හැම මාත්‍රිකයක්ම සහැල්ලු කරන්න. සහැල්ලු කරමින් කරමින් ඒ සහැල්ලු භාවයට, ලිහිච්ඡ භාවයට, සමතුලිත භාවයට හිත යෙදීම දෙපැත්තකින් සාධාරණීකරණය කරන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ ඇඟට තමන් මෛත්‍රී කරන වෙලාව. ලිහිච්ඡ සහැල්ලු මිත්‍ර භාවයකට පත් කරගන්න. මෙලෙක් භාවයට පත් කරගන්න. දෙක මම දැන් මෙතන කියන සතියට ගොඩ වෙනවා. සතියට අවශ්‍ය කරන්නා වූ පදනම සකස් කරලා දෙනවා. ඉතින් අපි මේක විනාඩි කීපයක් ඉඩ දෙමු ඇඟට, ඉඩ දෙමු හිතට මේ ඇඟේ සහැල්ලුව වර්තමාන මොහොතේ ලිහිච්ඡ බව වර්තමාන එළඹ සිටිච්ච මේ ආසනයේ පහසුව ඒ වගේම වටේ ඉන්න පිරිසත් හම්බෙච්ච කල්යාණ මිත්‍ර පිරිසක් මිස අපේ මේ විවේකයට බාධා කරන අය නෙවෙයි ඒ නිසා අපි මේ පිටස අමතක කරලා Tamange කයට හිත මම දැන් මෙතන වාඩිලා ඉන්නවා එහෙම නැත්නම් මම දැන් මෙතන ඉන්නවා මේක තමයි අපි සතිය හඳුනා ගන්න සතිය

සමහර වෙලාවට හිතිවිලි පැන නැගිලා මේ මොහොත ටිකක් අවුල් කරන ගතිය දැනේ. ඒ නැත්තම් පරිසරයේ බාහිර ශබ්ද Tamanට හුරු දේවල් නෙවෙන නිසා නැවතත් හිත පිටතට වීදෙන්න බලයි. නැත්නම් කයේ පොඩි පොඩි දැනීම් වේදනා නිසා ආසමබර තත්ත්ව නිසා කලබල වෙන්න බලයි. ඒ නිසා අපි ටිකක් වෙලා ගන්න ඕනේ. මම දැන් මෙතන ඉන්නවා කියන එක තහවුරු කරගන්න. එක එක තහවුරු වෙනවා නම් තමන්ගේ හිත ප්‍රධාන ගොරෝසු පිටිවල වලින් තොර බවත් බාහිරේ ශබ්ද මට ආමන්ත්‍රණය කරන දේවල් නෙවෙයි ඒ නිසා අයව ගැන කලබල වෙන්න ඕන නැති බවත් කයේ දැනීම තිබුණට ඒව නොදැරිය හැකිව නෙවෙයි ඒව ගැන ව්‍යවෘත වෙන්න දෙයක් නැහැ මම ඒ නිසා මගේ හිත මම දැන් මෙතන ඉන්නවා නැත්තම් ඉන්නවා හින්දිනවා කියන එකට හිත ගන්න මේක වැදගත් ලොකු ජයග්‍රහණය ඒක ජයග්‍රහණය හොවා දක්වන්න කියන්න තියෙන්නේ එක චිත්තක්ෂණයක හරි මම දැන් මෙතන කියන තැනට හිත ගන්න නම් අපි මුළු ලෝකෙම පාවා දෙන්න මුළු ලෝකෙම දාන දෙන්න මුළු ලෝකෙටම කාලය අතහරින්න වෙනවා මුළු ලෝකෙම අතහැරලා දාන්න ඒකටයි අපිට මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක අපි මෙතෙක් ජීවිතේ කරපු ලොකුම ලොකු පින්කම එකම තත්පරයකට හෝ එකම චිත්තක්ෂණයකට. මේ උත්සාහ කරන්නේ චිත්තක්ෂණය දිගින් දිගට පවත්වා ගන්න. යම් ආකාරයකට හිතේ හිතවිලි සද්ද වේදනා ප්‍රශ්නයක් නැත්තම් මම දැන් මෙතන සැහැල්ලුව වාඩි වෙනවා කියන තන්ට හිත සමාදන් වුණොත් විය යුතුයම නෑ නමුත් බොහෝ දෙනෙකුට අනිවාර්ය අංගයක් වෙන ප්‍රාණය ප්‍රාණයාමය එවනත හුස්ම ඉස්සරහට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා එවනත හුස්ම ගන්න එක වැටෙන්න ඉඩ තියෙනවා අනිකුත් සියලුම දේවල් දාන දුන්නාට පස්සේ වෙන මොන්නම දෙකින් හරි අපේ හිතේ කලබල වුණොත් අපි ඉස්සල්ලාම අතහැරලා දාන්නේ හුස්ම ගන්න බාට තියෙන සතිය. සියලු දේ අතහැරලා දැම්මාම නැවතත් සතිය ඇවිල්ලා හුස්ම ගන්න දාන්න වැඩේ. ඒක තමයි අපි ලබන ජයග්‍රහණය. ඒ ආකාරයට යම් කිසි කෙනෙකුට වාඩි වෙලා ඉන්න එකේ පහසුව තුල හුස්ම ගැනීමේ වැඩපිළිවෙල වැටෙනවනම් මම දැන් මෙතන ඉන්නවා කියන විනෝඩ හුස්මට හිතව දාන්න පුළුවන්. නමුත් එතනදී මතක තියාගන්න ඕනේ බැරි වෙලාවත් ආයාසයෙන් හුස්ම ගන්න යන්න එපා. ප්‍රයත්න කරන්න එපා. ස්වභාවයෙන් වැටෙන හුස්මටයි හිත යන්න ඕනේ. ඒක ඒක විදිහක දක්ෂකමක් එහෙම ස්වභාවයෙන් වැටෙන හුස්ම වැටෙනවනම් අපි තව පියවරක් ඉස්සරහට තිබ්බා වගේ. ඒකට අර මම දැන් මෙතන කියලා ගත්ත සතිය වෙනුවට සතෝ අසසති සතෝ පස්සසති කියලා සරුවචනanse දේශනා කරා වගේ සියලු වැඩ බහාට බල එකම එකයි මුළු හදින්ම කරන්නේ ආස්වාස කරන වෙලාවදී මේක ආස්වාසේ බව දැනගන්න. ප්‍රස්වාසය කරන වෙලාවදී ප්‍රස්වාසයේ බව දැනගන්නවා. සතියෙන් ආස්වාස කරනවා සතියෙන් ප්‍රස්වාස කරනවා සතෝ අසසති සතෝ පස්සසති ආස්වාද ප්‍රසවාස වැඩ පිළිවෙලට ඇඟිලි ගැසීම් කරන්න එපා. ස්වභාවයෙන් වැටෙන්න අරින්ද. ඉතින් යාම බාහිර ශබ්ද පිළිබඳ ව්‍යාවෘත වෙන්න අවශ්‍ය නැහැ. ඒව Tamanට ආමන්ත්‍රණය කරන දේවල් නෙවෙයි නා. කයේ තියෙන දැනීම් વિશે කලබල වෙන්න ඕනේ නැහැ. දරා කියා ගන්න පුළුවන් නම් හිතවිලි පිළිබඳව කලබල වෙන්න එපා. හිතලා හිතන දේවල් නෙවෙයි නා. ඉබේ පහළ වෙන ශබ්ද, ඉබේ පහළ වෙන හිතවිලි, ඉබේ පහළ වෙන වේදනා අපි යම් ප්‍රමාණයකට පාවා දෙන්න වෙනවා මේ ස්වභාවික ආස්වාද ප්‍රසවාසයට හිත ගන්න. ඉතින් එතන තියෙනවා පොඩි මාරුවක් පොඩි ක්‍රමසාවිදි දැනගැනීමක්. ඒක තම තමන්ගේ ශක්ති ප්‍රමාණී තම තම නැනපමණින් දැනගන්න ඕන. ආන්නෙම කළ අපි උත්සාහ කරන්නේ මේ වැඩි වේලාවක් හිත මේ හුස්මට මුණට මුණ දාලා තියාගෙන ඉන්න. වැටෙන්න ඉඩ තියෙනවා වැටුනහම ආයෙ තනවා වඩා ගන්න දැනගන්න. ආය ආධුනිකෙක් වාගේ මුලක ඉඳලා පටන් ගන්න ඕනේ බාධා කරපු දෙයට වෛර නොකර. මේ විදිහට උස්මේ හිත ගත්තාම අපි මේකට ආනාපාන සති භාවනාව කියලා කියනවා. නමුත් සමහර දක්ෂ පින් නැති අත්තන්ට මේක තවදුරට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ආනාපාන සති භාවනාව දියුණු පවම කරන්න පුළුවන්. එහෙනම් දියුණු පරිපී මේ පියවර තමයි මේ හුස්ම වදින තැන උඩුකයේ හුස්ම ගන්න වැඩපිළිවෙලේ වැඩියෙන්ම හුස්ම වදින තැනක් අල්ලගන්න පුළුවන් නම් හිත තවත් ඒකාග්‍ර කරන්න පුළුවන්. බැරි වුණාට දෝෂයක් නැහැ. බැරි වුණත් හුස්ම හිත තියාගෙන ඉතපුවා මේක හිත පිරිසිදු වීමේ වැඩ පිළිවෙල පටන් ගන්නවා. නමුත් තවත් ඒක දියුණු පවුණු කරන්න නම් එකලස් කරන්න නම් තීක්ෂණ කරන්න නම් කාර්යක්ෂම කරන්න නම් සැලකිලිමත් වෙන්නේ කියනවා හුස්ම වැඩියෙන්ම වදින තැන සමහර විටක නාස්පුඩු පුරවාගෙන හුස්ම යන්නේන බව එහෙම නැත්නම් උඩු කයේ උඩු තොලේ හුස්ම එහෙම නැත්නම් ශෝෂණ පද්ධතිය යටම උදරච්ඡයේ චලන අනුව උදර චලන අනුව ආශ්වාස වේලාදී පිම්බෙන ගතියක් ප්‍රශ්වාස වේලාදී හැකිලෙන ගතියක් ඒ කුමක් හෝ වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒක අතිරේක ලාභයක් අමතර ලකුණක්. එතකොට අපිට එතන පමණක් හිත තියලා මුළු කයම අමතක කරන්න පුළුවන්කම තමයි ලැබෙන ලාභය. එතකොට අපි මුළු ලෝකයත් අමතක කරලා මුළු කයත් අමතක කරලා අරමුණට හිත නැංගුවා. අරමුණට ඒකාග්‍ර කෙරුවා කියන තැනට අපිට යන්න පුළුවන්. මේක ලොකු ජයග්‍රහණයක්. ලොකු හපංකමක්. මෙතනින් එහාට අපි එක එකන වෙනස් වෙනවා. තම තමන් තමන්ට හුස්ම වැටෙන තැන අනුව සතිය පිහිටීමට සාර්ථක වුණොත් එක එකන එක එක තැන් ප්‍රකට ප්‍රසිද්ධ තැන වශයෙන් තේරුම් ගන්නවා. එතකොට ඒ කෙනාට අවශ්‍ය නම් තවත් පියවරක් ඉදිරියට යන්න පුළුවන්. මේ ගන්න හුස්ම වෙලාවේදී හුස්ම පිට කරන්නේ නැති බව අවබෝධ කරගන්න. පිට කරන වෙලාවේදී ගන්නේ නැති බව අවබෝධ කරන ගන්නවා කියන්නේ පිට කිරීමෙන් 100%ක්ම වෙනස් එකක්. හිත කරනවා කියන්නේ ගැනීමේ 100%ක්ම වෙනස් එකක්. මෙන්න මේ දෙකේ මොකෙන්ද කොහොමද දෙක වෙනස් වෙන්නේ කියන එකට හිත යෙදුවොත් ආස්වාස වේලාදී ප්‍රස්වාසය වෙන්නේ නැහැ. මේ ආස්වාසයමයි මෙන්න ආස්වාසයට ආවේනික පච්චත්ත ලක්ෂණ. එන ප්‍රස්වාසය වෙනවා. එතකොට ආස්වාසය නෑ. ප්‍රස්වාසයයි මේ වෙන්නේ හිතවිල්ලක් වේදනාවක් සද්දයක් නෙවෙයි. මෙන්න ප්‍රස්වාසයට පෞද්ගලික පච්චත්ත ලක්ෂණ කියලා ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙන් කරගත්තොත් මේ වගේ යෙදිලා භාවනා කරන පළවෙනි වතාවට කරන කෙනෙකුට නම් යන්න පුළුවන් ඉහළම තැනට ගියා කියලා හිතා ගන්න. ඒ පැරණි යෙදිච්ච කෙනෙකුට වුණත් ඒක ලොකු දක්ෂකමක්. ඊට පස්සේ අපි මේ ඉතුරු පැයේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ හැකි ශක්ති ප්‍රමාණය මේ වගේ ආස්වාද ප්‍රසවාසයට මුහුණ දාලා සතිමත් වෙලා එළඹ සිටලා ආස්වාසේ කොහොමයි ප්‍රසවාසේ මෙහිමයි කියලා සම්පූර්ණ දෙක වෙන් කරලා අවබෝධ කර ගැනීමට ගන්න ප්‍රයත්නයක්. හිතවිලි නොයයි කියලා හිතන්න එපා. වේදනා නොයයි කියලා හිතන්න එපා. ශබ්ද නැහැයි කියලා හිතන්න එපා. ඒ වගේම කරදර නම් ඒවා ඇවිල්ලා කරදර කරනවනම් ඒ කරදරේ කරන කරදරයකට බාර ගන්න එපා. ඒ වෙලාවේදී මොකද්ද Tamanට වැඩිම බාධා කරන්නේ ශබ්දද? හිතවිලිද? වේදනාවද කියන එක විතරක් බලාගන්න. ඒව කරදරේ අයින් වෙච්ච ගමන්ම නැවතත් අපි ආධුනිකයෙක් වගේ නැවතත් කිස්මට ඉසෙයි. යොදවල එකලස් කරලා පියවරෙන් පියවරට පුරවන ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරගෙන අත්දැකෙන කරගන්න පුළුවන් වුණොත් ඉතිරි කියන්න පුළුවන් සතිය සෑහෙන්න නැගී හිටියයි කියලා. හිත හොඳට එළඹ හිටියයි කියලා. හොඳට කියුණුණයි කියලා. ඒ නිසා අපි මෙතන පටන් උත්සාහ කරමු මේ කාලය හැකියතාක් තුරට අරමුණේ මෙහිත මෙහෙවමින් ඒ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන්කොට දැනගන්නා තරමට සතිය එළඹ සිටි සිහිය දියුණු කරගන්න ඒත් සමගම මම මගේ උපදේශ පන්ති මෙතනින් නැත කරනවා අපි පරියක් භාවනාවට බලමු